එහෙනම් සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ අදත් ඒ ධර්මයේ දේශනා කරනවා. අපි පසුගිය සති දෙක තුනක් තුළ අපි දේශනා කරා විතර්ක හා ਵਿਚාර පිළිබඳව. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ਵਿਚාර කියන්නේ සොයා බලනවා. කල්පනා කරන තැන තමයි සොයා බැලීම තියෙන්නේ. කල්පනා කරන්නේ නැත්තම් සොයා බලන්න දෙයක්වත් නැහැ. ඒක පිළිගන්න වෙනවා. යමක් පිළිබඳව කල්පනා කෙරුවොත් ඒ කල්පනා කිරී කරපු දේ පිළිබඳව සොයලා බලන්න. එහෙනම් එයින් 12ක් තියෙනවා. විතර්ක 6යි, ਵਿਚාර 6යි. රූප ਵਿਚාර, ශබ්ද ਵਿਚාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. එහෙනම් අද ගන්නවා මේ විතර්ක තුලින් අපි මේ කෙලෙස් හදාගන්න හැටි විතර්ක නිවැරදිව सिद्ध කරගෙන සසරින් මිදෙන හැටි. දැන් ඒක නෙවෙයි. දැන් අපි සෑම කෙනෙක්ම බාහිර රූප දැක්කම ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒක හොඳ නරක විනිශ්චය කරනවා. බාහිර ශබ්ද ඇහුණාම ඒ පිළිබඳව හොඳ නරක විනිශ්චය කරනවා. කල්පනා කරලා සොයා බලනවා. ගන්ධ විතක්ක. ඒ තුන පිළිබඳව පසුගිය සති වල තියෙන ඒ දේශනා තුළ ඇතුළත්. යද ගන්නවා රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. ද රසය එක ගන්න පුළුවන් දිවෙන් විතරයි. වෙන කොහෙන්වත් ගන්න බෑ. පිටි ගන්නවනේ. ඔව්. දිවෙන් විතරයි ගන්න පුළුවන්. ඒතර දිව අපි පාවිච්චි කරන්නේ මොකටද? රසය දැනගන්න. වෙන කිසි දෙයක් කරන්න බෑ. ඒතර ඒ රසය ගැන කල්පනා කරනවා ඒ රසය ඕන නිසා දිව රැක ගන්න කල්පනා කරනවා. නැද්ද? නැත්නම් රස විඳින්න බෑනේ. දැන් බටයක් දාලා දැන් ICU එකේ හරි එහෙම නැත්නම් ස්පිරිතාලේ හොස්පිටල් එකේ ඇඳක ඉන්නවා බ්ලෙන්ඩ් කරලා බටයකින් මෙන්න මෙන් හිල් කරලා නැත්නම් නාසයෙන් දාලා දානවා. එතකොට රස විතක්ක නැහැ. රස ਵਿਚාරත් ඒක රසය මොකද්ද පිළිබඳව කල්පනා කරන්නත් බෑ සොයා බැලීම මොකුත් නැහැ. එහෙනම් දිවයි රසය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිවකුත් නැහැ රසයකුත් නැහැ කියලා. අන්න එතනයි විසඳ ගන්න ඕන ගැටලුව. ඒ තථාගතයන් වහන්සේ කියනවානේ දිවකුත් නැහැ රසයකුත් නැහැ කියලා. ওই දෙකම අපි හදාගත්ත දෙකක් මනසින් කියලා. එහෙනම් අපි ඒක ගැටලුව විසඳ ගන්න ඕනේ මොකද අපි තාමත් හිතනවා දිවකුත් තියෙනවා රසයකුත් තියෙනවා කියලා. එම හිතනවනේ විතර්ක කරන්නේ එහෙමනේ. නෑ. එයි. ඒ විතර්කේ වැරදි. ඒ ਵਿਚාරේ වැරදි. ඒ වැරදි වෙන්නේ දිවක් නැති නිසා. රසයකුත් නැති නිසා. රසය කියන්නේ ක්‍රියාවක්. ආහාරයේ තියෙන ක්‍රියාවක්. දිවේ තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව දිවෙත් නෙමෙයි රසෙත් නෙමෙයි. භූතයන්ගේ ක්‍රියාවක්. සතර මහා භූතයන්ගේ ක්‍රියාවක්. දැන් විභාග කරා අපි විතර්ක එතකොට රස විතර්ක පොටබ විතර්ක ධම විතර්ක දැන් තුනක් ගන්නවා එතකොට එහෙනම් අපි කල්පනා කරන විදිය වැරදි ඒ වැරදි වෙන්නේ රසයක් නැති නිසා ක්‍රියාවක් තියෙන්නේ හැබැයි රසය පිළිබඳව දැනගැනීමේ සිතක් හදනවා ඒකට දිව ඕනේ නැත්තම් බෑනේ එතකොට හැබැයි අපි දිව කියලා හදාගත්තට ඔතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අපි ඒ පිළිබඳව නෙමෙයි විතර්ක කරන්නේ අපි කල්පනා කරන්නේ දිව පිළිබඳව හා රසය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතර්කය හා ਵਿਚාරය වැරදි, නිවැරදි විතර්කය හා නිවැරදි ਵਿਚාරය නම් සතර මහා ධාතු පිළිබඳව කල්පනා කරන්න දිව සතර මහා ධාතු සතර මහා ධාතු කියලා කල්පනා කරන්න. ඒක තමයි ඇත්ත. එයි. දිව පටන් ගත්තේ මව් කුසේදී. මව් කුසේ පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ බැස්ස හින්දා. ඒතර ප්‍රතිසන්දි විඥානයේ බහිනකොට මව් කුසේ ගර්භාෂයේ යුක්තාණුවේ දිවක් තිබ්බේ නැහැ. දිවක් තිබ්බද? කයක් තිබ්බද? නැහැ. එතන තිබුණා යුක්තාණුවක්. ඒ යුක්තාණුව සතර මහා ධාතුන්ගේ එකක්. ක්‍රියාවක්. ඒක දන්නවනේ. ස්ත්‍රී ඩිම්බහ පුරුෂ සක්‍රාණු සංසේචනය වීමෙන් මවගේ ගර්භාෂය මොකද්ද හැදෙන්නේ කියලා. ඒක මතනේ මේ විඥානය පතිත වෙන්නේ. ඒක මතයි විඥානය පතිත වෙන්නේ. එතකොට දිවක් මතද පතිත වුනේ විඥානය? එහෙම නැත්නම් අර සතර මහා ධාතුන් මතද පතිත වුනේ? එහෙනම් එතන දිවක් එතනම නැහනේ. එතන නැත්නම් දැන් කොහෙද තියෙන්නේ? හැබැයි දැන් අපි මනසින් හදාගෙන තියෙන දිවක් තියෙනවා කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වැරදි කියන්නේ. එතකොට ඒ යුක්තාණුවේ ක්‍රියාව ඇසේ ක්‍රියාව, කනේ ක්‍රියාව, නාසයේ ක්‍රියාව, දිවේ ක්‍රියාව, කයේ ක්‍රියාව. විඥාණය බැස්ස නිසා වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන්ගේ ක්‍රියාව. එතකොට එතන විඥානයේ ක්‍රියාවක් තියෙනවා. දැන් එතකොට ඒ තියෙන ක්‍රියා දෙක සත්‍යයකුත් නෙමෙයි පුජ්‍යලයකුත් නෙමෙයි නාම රූප දෙකේ කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. මොකද්ද ඇත්ත? නාම රූප දෙකේ වේදනා කියන්නේ නාම ධර්මයක්. සංඥා කියන්නේ නාම ධර්මයක්. චේතනා කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ නාම ධර්මයක්. හරිද? ඒතර විඥාණය ඒ යුක්තාණය සම්බන්ධ වෙනවත් එක්කම විඳීම හඳුනා ගැනීම සහ බලවත් වීම කියන ධර්මතා තුන එතන පහළ කරනවා. ඒ අලුත් භවයට ඇලුම් කිරීම වශයෙන් ඒක ලෝභය එතන විඳිනවා. ඒකට ඇලුම් කරනවා. එතකොට ඒ භවය හඳුනා ගන්න සංඥාවෙන්. එතකොට එතන සිත බලවත් වෙනවා. වේදනා සංඥා සංකාර. ඒ සියල්ල දැනගත්තේ විඥානය. ඒතර විඥානය නැත්තම් ඒක පවතින්න බෑ. එහෙනම් දින කීපයක් තිබිලා ඒක නැතිලා යනවා. නෑ පටන් ගත්ත ක්‍රියාව. දැන් ඒකට ඔය කට්ටිය කියන දරුවේ පිළිසඳ ගත්තා කියලා. දරුවේ පිළිසඳ ගත්තා. කොයි දරුවෙක් නෑ ක්‍රියාවක් පටන් ගත්තා. ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් සහ සිතේ ක්‍රියාවක්. දැන් ওই දෙක මොකටද ඔකට මොකටද පුජ්‍යලයක් ඇතුල් කරන්නේ? ඒක තමයි අනවබෝධය. ඒ තමයි වැරදි දික්ටි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිස්සත්ව නිච්චීව. සත්‍යෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ක්‍රියාවක් තියෙනවා. ඒතර අපි ඇලුම් කරන්නේ ක්‍රියාවට එහෙනම්. අපි කල්පනා කරන්නේ ක්‍රියාව පිළිබඳව නෙමෙයි දිව පිළිබඳව. එතකොට විතර්කයේ වැරදි. ඒ කල්පනා කිරීම වැරදි. නිවැරදි කල්පනාව නම් සතර මහා ධාතු කියලා කල්පනා කරන්න ඕනේ. එයි. දිවේ තියෙන සතර මහා ධාතුගේ ක්‍රියාව. රසයේ තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ දෙක සිතට ඇතුල් කළ නැති නිසා අපි දිවකුත් දකිනවා රසයකුත් දකිනවා. බුදුරජාණන් වහන්සේ කියන දික්ටි. දිට්ඨිය කියන්නේ දර්ශනය වැරදි. එතකොට එහෙනම් නිවැරදි දිට්ඨියට එන්න නම් අර සම්මුතියෙන් හදාගත්ත ඔය ධර්මතා දෙක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ පරමාර්ථය විද්‍යාමාන වෙන්න ඕනේ. එතකොට සම්මුතිය විද්‍යාමානයි. සම්මුතියෙන් දිව. හරි. සම්මුතියෙන් බාහිර ආහාරයම නැත්නම් බාහිර රසය. හරි. පරමාර්ථයට ගියාම සතර මහා ධාතු. ඒක විද්‍යාමාන නොවන තාක්කල් විතර්කයේ වැරදි. කල්පනා කිරීම වැරදි. සොයා බැලීම වැරදි. ඒතර ඒ නිවැරදිව කල්පනා කරන්න, නිවැරදිව සොයා බලන්න නම් උපකාර කරන ධර්මතාවය තමයි සතිය. දැන් ඒ සතිය කායේ කායානුපස්සී විහෙරති. දිවයිති කයට. කයට ශරීරෙට නෑයිද? එතකොට කායේ කායනුපස්සී විහෙරති. හරිද? දැන් ඒ පිළිබඳව විඳීම පිළිබඳව මෙනෙහි කරනවා නම් වේදනානුපස්සී විහෙරති. සිත සිතින් නිවැරදිව දැනගන්නවා දකිනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. නිවැරදි ක්‍රියාව දකිනවා සතර මහා ධාතු කියන ධම්මේ ධම්මානුපස්සී විහෙරති. දැන් එතකොට බහැලා තියෙන්නේ කොහාටද? සතර සතිපට්ඨානයට. සතර සතිපට්ඨානය ඒකායන නිවන් මාර්ගයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි මම එක මගක් දේශනා කරනවා. ඒ සතර සතිපට්ඨානය. උතර සතර කිව්වේ හතරට, සති කිව්වා 100ට, ප ဋ ාණ කිව්වා එතන නැවතුවට, පිහිටුවට. එහෙනම් දැන් අපි නිවැරදිව කල්පනා කරලා නිවැරදිව සොයා බලනකොට මෙන්න මේ විදිහට දැන් කතා කරනවා කෙලින්ම මේ සෝවන්. අපි හොඳට තේරුම් ගන්න. දැන් ඕක නෙවෙයි කියන්නේ. හැබැයි සෝවන් වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. එනතෝ සෝවන් වෙන්නේ හරිද? ඒකම මගේ සතේ ටික පැහැදිලි කරා. ඒක හරියට පැහැදිලි කරන්න කාලය මදි වුණා. දාද පැහැදිලි කරන එක හොඳට කාලය තියෙන නිසා. අපිට සෝවන් වෙන්න නම් නිවැරදිව ඥාන අටක් ඕනේ. ඥාන කියන්නේ නුවණ. පළවෙනි එක තමයි දුක්ඛේ ඥානං. දුක පිළිබඳව නුවණ. මොකද අවිද්‍යාව කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛේ අඥාන. එහෙනම් අවිද්‍යාව. දුක්ඛේ ඥානං නම් විද්‍යාව. හරිද? දුක්ඛ සමුදය අඥානං අවිද්‍යාව. දුක්ඛ සමුදය ඥානං විද්‍යාව. දුක්ඛ නිරෝධය අඥානං අවිද්‍යාව. දුක්ඛ නිරෝධය ඥානං විද්‍යාව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං නම් අවිද්‍යාව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං නම් විද්‍යා. හරිද? පුබ්බන්තේ ඥානං නම් විද්‍යා. අපරන්තේ ඥානං නම් විද්‍යා. පුබ්බන්තේ අපරන්තේ ඥානං නම් විද්‍යා පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං නම් විද්‍යා. ඒ නැති තාක්කල් අවිද්‍යාව. ඒතර අවිද්‍යාව තුළ සෝවන් වෙන්න බෑ. විද්‍යාව ඕනේ. එහෙනම් දැන් දිවහා රස අපි දිව ගමු ඉස්සෙල්ලා. දිවයිති කයටනේ. හැබැයි කයට පවතින්න නම් සිත ඕනේ. දිවට පවතින දිවයිති කයට එතකොට දිවට පවතින්න නම් සිත ඕනේනේ. ඒ සිත ඕන කියන්නේ. ඉතින් සිත මේ වෙන ආරම්මණයක් අරගෙන ආයුෂ්‍ය හා ගෙනාපු පුණ්‍ය ශක්තිය අවසන් වීමෙන් මේ ආරම්මණයෙන් බැහැරව අවසාන චුතිසිතේදී කුසල හෝ අකුසල ආරම්මණයක් අරගෙන තව භවයකට සම්බන්ධ වුණාම දිවේ ක්‍රියාවක් තියනවද? නෑ. එතනින් ඉවරයි දිවේ ක්‍රියාව. වර්තමාන භවයේ. ඉතින් එයාට ක්‍රියා කරන්න බෑනේ. එහෙනම් සිතේ ක්‍රියාව පවතින කල නේද දිවේ ක්‍රියාව තියෙන්නේ. ඒතර සිත කිව්වේ මොකේද? නාම ධර්මයට. දිව කිව්වේ රූප ධර්මයට. හරිනේ? හරි පැහැදිලිද? ඒතර නාම රූප දෙකක් නෙමෙයි තියෙන්නේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව ඉදිරියට ගලපන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේත් එක. මොකද විද්‍යාව උපදවා ගන්න නම් පටිච්චසමුප්පාදය ඕනේ. පටිච්චසමුප්පාදය තුළ චතුරාර්ය සත්‍යය තියෙනවා. ඒකයි මේ පෙන්වන්නේ. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධයි කියන්නේ චුල්ලසෝතාපන්නයි මේ අනිකුත් තව ඥාන හතරක් කියනවා. ඒ ඥාන හතරත් ඉපදුවොත් චුල්ලසෝතාපන්නයි. නැත්නම් සෝවන්නේ එතකම්. එහෙනම් නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා ජරා වලට කැමතිද කැමතිද නෑ කෙස් ටික ඉදෙනවට ඇස් පෙනීම අඩු වෙනවට හම රැලි වැටෙනවට දත් ටික හැලෙනවට කන් ඇහිම අඩු වෙනවට අතපය වළංගු නැති වෙනකොට කැමැතිද සතුට වෙනවද අඬනවද? දුක් වෙනවා. එහෙනම් ඒ සියල්ලයි දුකට නෙමෙයිද? ජරා. එහෙනම් එහෙම ස්වභාවයක් තියෙනවා. තියෙනවනේ. ඔව්. දෙක මිදෙන්න එපා අනිවාර්යයෙන්. ගැලවෙන්න එපා කොහොම හරි. දැන් දිවේ ව්‍යාධි හටගත්තේ නැද්ද? ලෙඩ රෝග? ලෙඩ හැදෙන්නේ නැති එකද දිව කියන්නේ? හැදෙන එකක්. අනිවාර්යයෙන්. විවිධ ආකාරය ආබාධ දෙන්න පුළුවන් කොට. එතකොට එහෙනම් ව්‍යාධියට උරුමකම කියන එකක්. එතකොට සිත බැහැර වුණොත් දිවේ ක්‍රියාව එතනින් ඉවරයි. හරිද? හැබැයි ක්‍රියාව තියෙන්නේ චිතක්ෂණ 17ක කාලයක් තුළ ඒ ක්‍රියාව තියෙන්නේ. එතකොට සිත බැහැර වුණොත් ඒ ක්‍රියාව එතනින් ඉවරයි. එතකොට මරණය. ඒකට කැමතිත් නැහැ. මරණයට කැමති නැහැ. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන්ට කැමතිත් නැහැ. එකකටවත් කැමති නැහැ. අපි දන්නවා පැහැදිලිව. එතකොට දෙය කැමති නැත්තේ ඇයි? දුක්ඛින්ද. එහෙනම් මේ ඇසත් කනත් නාසයත් දිවත් ශරීරයත් මේ සිතත් පවතින තාක්කල් දුක් නෙමේද හදන්නේ ජරා මරණ ශෝක පරිදේව. ඒක ඇත්තක්ද බොරුවක්ද? සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. ආර්ය සත්‍යයක්. මේ ප්‍රවෘත්තිය තුල ජරා මරණ වලින් මිදෙන්න පුළුවන් జగතක් නෑ. වස්තු සම්පත් දීපල යාන වාහන ඉඩකඩම් මිල මුදල් ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ වලින් මිදෙන්න බෑ. එහෙනම් ඒක සත්‍යයක් ඒක ආරි සත්‍යයක්. දැන් එතකොට ඒක දුක්ඛාරි සත්‍යය. ඒක දුකයි කියන කාර්ය සත්‍යය වෙනස් කරන්න බෑ. හැබැයි ඔතනම තියෙන හේතුව. ඒ කියන්නේ සමුදය. සමුදය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාවනේ. 108 ආකාරي තණ්හාව නැති කිරීමම මහණෙනි මන් නිවන වශයෙන් පෙන්වනවා. 108 ආකාර තෘෂ්ණාව විශේෂයක්වත් ඉතිරි නැතුව අවසන්ද මහණෙනි නිවනයි. ඒ Nirodhe. හරිද? දැන් මේ මෙච්චර දුක් තොර කෙස් ටික ඉදෙනවා කෙස් ටික හැලෙනවා කෙස් ටික පුපුරනවා ඔක සුදු වෙනවා. ද කොච්චර දේවල් වුණත් කෙස් වලට කැමතිද නැද්ද? කැමතිනේ. ඉතින් කැම දේ කියන්නේ තණ්හාවනේ. ඉතින් දුක කියන දන තණ්හාව හදාගෙන තියෙන්නේ. හැබැයි දුකයි කියලා දන්නවා දැන් මේක. මේක පිපිරීම, මේක සුදු වීම, මේක හැලීම, මේක වර්ණේ වෙනස් වීම. ඒක දුකයි කියලා දන්නවා. හැබැයි ඒකට හේතුව ඒවල එතනම හදනවා. දැන් කෙස් වලට කැමතිද නැද්ද? ආ? නිය දත් පිටත් ගම්. දැන් දත් වල දිරන්නේ නැද්ද? කහ පාට ගිහිලා නැද්ද? බොර පාට වෙලා නැද්ද? කැඩිලා නැද්ද? එකින් එක ගැලවිලා නැද්ද? දැන් සතුටු වෙච්ච කෙනා කවුද? එතන දුක තියෙනවා නේ. දත් වලට කැමතිද නැද්ද? ඉතින් එතන තණ්හාව තියෙනවානේ. එහෙනම් දුක කියන තැනම තණ්හාව තියෙනවා. ඉතින් කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ? එතන සමුදය හදලානේ තියෙන්නේ අපි. හේතුව හදනවනේ. ඒ හදන්නේ දුකට හේතුවනේ. නැද්ද මේ තේරෙනවද මං කියන එක? තේරුන්නේ නැද්ද? තෘෂ්ණාව කියන්නේ ඇලෙන ස්වභාවය. කැමැති කියන ස්වභාවය තෘෂ්ණාව. එතකොට මේ දත් අපි ගමු. එතකොට මේක නිරන්තරයෙන්ම කැඩෙනවා, paludu වෙනවා, එතකොට වෙනස් වෙනවා, බොර පැහැ ගන්නවා, ඇද වෙනවා, හැලෙනවා. මේ ඔක්කොම තියෙනවා. දෙකකට කැමති නැහැනේ. ඒක කැමති නැත් ඒක දුකින්දානේ. දැන් ඉතින් උනට ආසයි නේකොට. ඉතින් එතන හේතුව හදනවානේ. දුකට හේතුව එතන හදනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මහණෙනි මේක සත්‍යයක්. බොරුවක් නෙමෙයි. ඒක ආර්ය සත්‍යයක්. සමුදය කියන්නේ තෘෂ්ණාව මහණෙනි ඒක ආර්ය සත්‍යයක්. එතකොට තෘෂ්ණා විශේෂයක්වත් ඉතිරි නැතුව අවසන් නම් ඒ Nirodheවත් නිවනයි. ඉතින් එහෙනම් ඔකට කැමති වෙන තාක්කල් හදන්නේ දුක් ටිකනේ. අනිත් අතින් ඕකට කියන ධර්මතාවය තමයි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එකනේ. කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. කාම කියන්නේ කැමැති. ඉතින් කැමැතිනේ. කෙස් වලට කැමැති, නියපොතු වලට කැමැති, දත් වලට කැමැති, හැමට කැමැති, මස් නහරයට ඔය කැමැතිවා. කොච්චර පිළිකුල් වුණත් කෙලවලටත් කැමැති. ඒක අයින් කරන්න බෑනේ. තියාගන්න එපා. කොච්චර පිළිකුල් වුණත් සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව කොච්චර පිළිකුල් වුණත් හැබැයි ඔය ටිකට කැමති. කැමති නැද්ද? කැමති නැත්නම් අයින් කරන්නකෝ. අයින් කරොත් ජීවත් වෙන්න බෑ. ආපෝ ධාතු ශරීරයෙන් අයින් කළා ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද? මල මුත්‍ර මුත්‍රා අතිශය පිළිකුල් දුර්ගන්ධයෙන් යුක්තයි. අයින් කරන්න බෑනේ. අයින් කළොත් මරණය. ආපෝ ධාතුව නැතුව පවත්වන්න බෑ. එහෙනම් දුක්ඛයේ කිය දැන දැනත් හැබැයි වට කැමති. ඉතින් එතන හේතුව හදනවනේ. දැන් ආශ්‍රව කාමාශ්‍රව දව භවෙන් භවයට ගෙනියන්න ඊට වඩා ටිකක් ඉහලින් ඉහලින් ලබන්න නෙමෙයිද පින් කරන්නේ? ආ මේ භවයේ තිබිච්ච ටික මදි ලැබෙන එක මදි අනේ මීට වැඩි උසස් තැනක උපදින්න බලාගෙන නෙමෙයිද පින් කරන්නේ? මේක භව තණ්හා. පැහැදිලිද කියන්නේ? ඔව්. එතකොට දැන් ආශ්‍රව දැන් අපි රවුම ගිහින් ඇවිල්ලා ඉන්නේද? දැන් පෙර භවයේ අවිද්‍යාව තිබ්බනේ අපිට. නැත්තම් ඉතින් අපි මේ බනහන්න නෑනේ අනිවාර්යයෙන්ම. අවිද්‍යාව අවසන් කළා විද්‍යාව ඉපදුවා නම් අද බණහඩ නැහනේ. එහෙනම් නිවන් දැකලානේ. එතකොට පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. ඒ අනුව කර්ම හැදුවේ නැද්ද අපි? එතකොට පෙර භවයේ අවිද්‍යාවට ප්‍රත්‍ය වුණේ තාශ්‍රව නෙමෙයිද? බුදුරජාන් වහන්සේ අවිද්‍යාවට හේතුවක් දේශනා කරනවා. සියල්ල හේතුන්ගෙන් හට ගන්නවා කියන එකට අවිද්‍යාවට හේතුවක් දේශනා නොකර ඉන්න බෑ. ඒකට හේතුවක් දේශනා කරනවා. ඒකට හේතුව තමයි ආශ්‍රව. ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්‍යයයි. ඒ නිසා තමයි අවිද්‍යාවෙන් පටන් අරන් තියෙන්නේ. ඒතර ආශ්‍රව ප්‍රහීන කළොත් ආශ්‍රව අවසන් කළොත් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැත්තම් කර්ම නැහැ. ඒ කියන්නේ අවිච්ඡායත්තේව ශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර කියන්නේ කර්ම වලට. ඒතර කර්ම නිරුද්ධයි. ඒතර සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. කර්ම නැත්තම් ප්‍රසන්න විඥාණයට බහින්න බෑ. කර්මයක් එකේ එපේ එයින්ද බිත්තරයක් ඇතුළට යන්න යට කර්මයක් ඕනේ. මව කුසට එන්න කර්මයක් ඕනේ. කුණු කාණු පල් වතුර වල බහින්න කර්මයක් ඕනේ. ඕපපාතිකව බහින්න කර්මයක් ඕනේ. කර්ම නැත්තම් බහින්න බෑ. අය තමයි නිවන කියන්නේ. හරිද? එතකොට එහෙනම් දැන් ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය වේලා අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේලා සංස්කාර ප්‍රසන්දි විඥාණයට ප්‍රත්‍ය වේලා විඥාන නාම රූපයන්ට ප්‍රත්‍ය වේලා නාම රූප ආයතන හයට ප්‍රත්‍ය වුණා ආයතන හය පහල කරානේ ආයතන හයට ස්පර්ශ හයක් එතකොට ස්පර්ශයට ආයතන හයක් ප්‍රත්‍යයි එතකොට ස්පර්ශ නිසා විඳීම් හයයි විඳීම් නිසා ඇලීම් හයයි ඇලීම් නිසා උපාදාන හතරයි උපාදාන හතරක් නිසා නැවත කර්ම කරනවා කර්ම නිසා උප්පත්ති භවයයි භවය නම් එහෙනම් පහල කරා ජාති ජරා මරණ ශෝක. දැන් අපි පෙර භවයේ ඉඳගෙන දැන් අපි මේ ඒ තැනට දැන් ඇවිල්ලා නැද්ද? ජරා මරණ ශෝක පරිදේව. දැන් එහෙනම් අපි පෙර භවයේ අපිට ආශ්‍රව තිබ්බනේ. කාමයන්ට ඇලුනා. කාම ආශ්‍රව. භවයන්ට ඇලුනා. ඉතින් භවයන්ට ඇලීම නිසා අපි පෙර භවයේ කුසල කර්ම කරා. ඒ නිසා මනුෂ්‍යාත්ම භවයක් ලැබුණා. හ්ම්. ඒතකොට භව ආශ්‍රවක් තිබ්බා. ඒතකොට ditthi ආශ්‍රවක් තිබ්බා. ඒ මේ ක්‍රමය දැක්කේ නෑ. එහෙනම් දික්ටි තිබ්බා. එහෙනම් ආශ්‍රව තිබ්බනේ. දැන් එතකොට දැන් ආශ්‍රව හින්දා නේද අපි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උරුම කරන් තියෙන්නේ. ඉතින් දැන් ආය ආශ්‍රව තියෙනවානේ. දැන් ආය කාම ආශ්‍රව නැද්ද? කාමයන්ට කැමති නැද්ද? ගෙවල් දොරවල් වලට කැමති නැද්ද? ඉඩ කඩම් වලට කැමති නැද්ද? යාන වාහන වලට කැමති නැද්ද? මිල මුදල් වලට කැමති නැද්ද? රන් රිදී මුතු ආභරණ වලට කැමති නැද්ද? අමුදරුවන්ට කැමති නැද්ද? මේවා කාම වස්තුනේ. කැමති වස්තු කාම වස්තු. මේක කාමාශ්‍රව. එතකොට දැන් ඔය ටිකට ආස කරලා ආයි ඊගා භවයට ගිහිල්ලා දැන් මොකක්ද උරුම කරගන්නේ? ජරා. ඉතින් දුකනේ හොයන්නේ. දුකට හේතුනේ හදන්නේ. වර්තමාන භවයේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එන හේතු අයින් කරන්න. තෘෂ්ණාව අයින් කරන්න. ඒ Nirodhayයි. ඒ කාර්ය සත්‍යයක්. එයි තණ්හාව නිසා තමයි කර්ම කරන්නේ. තෘෂ්ණාව නිසායි කර්ම කරන්නේ නැත්තම් කර්ම කරන්නේ දැන් මේ වෙලාව වෙනකොට අපේ රටේ ওই ස්වභාවය දැන් දැසින් දකින්න පුළුවන්. මේ තෘෂ්ණාව නිසා මේ මොහොතේ කර්ම කරන හැටි. දැන් මේ අවස්ථාවේ යම් ඝාතනයක් සිද්ධ වුණා නම් තණ්හාව හින්දා නෙමෙයිද? හොරකම් කරලා තියෙනවා නම් හොරකම් කළේ තණ්හාව හින්දා නෙමෙයිද? නැද්ද? වැරදි කාම සේවනයන් කරා නම් තණ්හාව හින්දා නෙමෙයිද? ඇලීම හින්දා නෙමෙයිද කරන්නේ? දැන් මෙච්චර කාලයක් කිව්වේ බොරු නම් තෙල් ලබන සතිය එනවා කිව්වා. ගෑස් ලබන සතිය වෙනකොට ඉවරයි කිව්වා. නැව් ඇවිල්ලා තියෙන්නේ කිව්වා. බවුසර් ඒ මේවා වලට ගිහිල්ලා සෙඩ් වලට ගිහිල්ලා ආපහු හරවන් එනවා කිව්වා. වැඩිපුර තියෙනවා කිව්වා. මේ තණ්හාවෙන්ද නෙමෙයිද මේ බොරු කිව්වේ? තෘෂ්ණාව හින්දා නෙමෙයිද මේ බොරු කියන්නේ? කේලම් කියන්නේ පරුෂ වචන කතා කරන්නේ. ඒතර පව් කරන්නේ තණ්හාව හින්දා නේද? ඒ කියන්නේ කර්මනේ කරන්නේ. දැන් ප්‍රාණඝාතය කර්මයක්. හොරකම් කිරීම කර්මයක්. අකුසල කර්මයක්. ලාමක සේවනයන් කිරීම අකුසල කර්මයක්. බොරු කීම, කේලම් කීම අකුසල කර්මයක්. එතකොට දැන් කර්ම කරන්නේ තණ්හාව හින්දා නෙමෙයිද? ඒතර කර්ම වලට විපාක විඳින්න වෙනවනේ. ඒ විපාක විඳින්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒතකොට මේ විඳින විපාක ජරා මරණ. ඒ විපාක තුල ජරා මරණ තියෙනවා. ශෝක තියෙනවා. කනගාටු තියෙනවා. හැඬීම් තියෙනවා. එහෙනම් තෘෂ්ණාව වයින් කරන්න ඕනේ. ඒක ආරි සත්‍යයක්. ඒක Nirodhayයි. ඒ කියන්නේ නිවනයි. මාර්ගය. නිවැරදිව දැක්කා. ඒතොර නිවැරදිව කල්පනා කරා අන්න විතර්කය නිවැරදි. පැහැදිලිද? ඒ කියන්නේ දිවකුත් නැහැ, රසයකුත් නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒතොර නිවැරදිව දැක්කා. එතකොට සම්මාදිට්ඨිය. පැහැදිලිද කියන්නේ? නිවැරදිව දැක්කා කියන්නේ සම්මාදිට්ඨිය. සම්මා කියන්නේ නිවැරදි. දිට්ඨි කියන්නේ දකිනවා. දිවකුත් තියෙනවා රසයකුත් තියෙනවා කියලා ගත්තාම දිට්ටි. ඒ දර්ශනේ වැරදි. මොකද දිවකුත් නැහැ රසයකුත් නැහැ ක්‍රියා දෙකක් තියෙන්නේ. ක්‍රියා නිසානේ දවල්ට වෙන එක හැන්ද වෙනකොට පිනුල් වෙන්නේ. ක්‍රියාවක් හින්දානේ. නැත්නම් ඒක එහෙම තියෙන්න බෑ. නෑනේ. ඒතර ක්‍රියාවක් තියෙන හින්දා නේද වෙනස ඇති වෙන්නේ. ඒතර දිවේ තියෙන්නේ ක්‍රියාවක් නෙමෙයිද? ක්‍රියාවක් තියෙනවා. ඒ කාගේ ක්‍රියාවද? සතර මහා ධාතුන්ගේ. එයාට ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා ඒගොල්ලෝ. අර පවතින්න බෑ. මොහතක්වත් පැවතිමන්නේ. හට ගන්න ශනේ නැති වෙනවා. ඒක දැක්කද සම්මාදිටි. අන සම්මාදිටි. නිවැරදිව දැක්කා. එන සම්මාදිටි. එතකොට දැන් දුක කියන එක ආර්ය සත්‍යයක්. ජරා මරණ ශෝක එහෙනම් ඒක ආර්ය සත්‍යයක්. එතකොට හේතුව තණ්හාවයි කියන එක ආර්ය සත්‍යයක්. දැන් එතකොට තණ්හාව අයින් කරන්න ඕනි. ඒක ආර්ය සත්‍යයක්. ඒ Nirodhe හෙවත් නිවනයි. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ඒ ලෝකෝත්තර පැත්ත කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන තාක්කල් ලෝකෝත්තර පැත්ත නැහැ. ලෝකයෙන් එතර කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය තුල තමයි ලෝකයෙන් එතර කරන්නේ. ඒ දුකයි කියලා පැහැදිලිනේ හොඳටම. හේතුව තෘෂ්ණාවයි කියලා දකිනකොට එයා දකින මේ හේතුව මං අයින් කරන්න ඕනේ. ඒතර හේතුව අයින් කරාම ඒ නිවනයි, නිවීමයි. මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒතර සම්මාදිටි. සම්මා සංකප්ප කියන්නේ නිවැරදිව කල්පනා කරා. ඒ කියන්නේ විතර්කය නිවැරදි. දැන් අපි ගත්තේ මේ විතර්ක හා ਵਿਚාර පිළිබඳ. හරිද? දැන් චතුරාර්ය සත්‍ය තියනද? නැද්ද චතුරාර්ය සත්‍ය? ඒතොර දැන් දුක විඳ විඳ ආයි හේතුව හදනවද? ඉතින් එහෙනම් මම මොනවද කරන්නේ? මට කරන්න දෙන්නේ නැහැ මේ දුක් විඳ විඳ ඒකට ආයි හේතුව එතනම දෙනවා. ආශ්‍රමේවත් තෘෂ්ණාව කියන එක නැවතත් ඒකම හදනවා නම් බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක්වත් නැහැ. මට තියා. තථාගතයන් වහන්සේ මඟ පෙන්වන්නේ. පාර පෙන්නනවා. මෙතනින් යන්නේ ඒ තමයි මඟ. හා නොමඟ. ඒතර මෙච්චර කල් නොමග ගිය හින්දානේ මේ ජරා මරණ උරුම කරගත්තේ. දැන් මගට වැඩුණොත් තෘෂ්ණාව ශේකලොත් මොකද වෙන්නේ? ජරා මරණ වලට මොකද වෙන්නේ? අවසන්ද? දැන් අවසන් කරන්න ඕනේ. ඒතර පුජ්‍යලේකට අවසානයක් නෙමෙයිනේ වෙන්නේ. නාම රූප දෙකේ අවසානයක් තියෙන්නේ. සිත හා සිතුවිලි වල නැවැත්මක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැවැත්මක් තියෙන්නේ. පුජ්‍යලයේ නැවැත්මක් නැහැ. ඒ පුජ්‍යලෙන්නේ නැහැ. පැහැදිලිද කියන එක? දැන් ඒ ඥාන හතර ඕනි. එතකොට පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයටපත් වෙනවා. හැබැයි තව හතරක් ඕනි. ඒ හතරත් ඕනි. ඒ හතර පෘථග්ජන කිසි කෙනෙකුට නැහැ. හරිද? ඒ හතර නොලබපු ආර්ය ශ්‍රාවකයෙකුත් නැහැ. ඒ ඥාන හතර තියෙනවා නම් එයා නිවැරදිවම ආර්ය ශ්‍රාවකෙක්. ඒ කියන්නේ පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා. මේ ධර්මතා හතර කිසිම පෘථග්ජන පුජ්‍යලයකට නැහැ. අත්පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං මේ හතර තාම ඉපදුවේ නැද්ද ඕනේ එතනදී තමයි පෘථග්ජන ස්වභාවයේ මිදිලා ආර්ය භාවයටපත් වෙන්නේ තොර තථාගතයන් වහන්සේ දේශනා කරන මේ හතර නොලබපු ලැබුණත් නොලබපු ආර්ය ශ්‍රාවකෙන් නැහැ. ඒ කියන්නේ සියලුම ආර්ය ශ්‍රාවකයන් මේ ඥාන හතර උපදවලා තියෙනවා කියන එකයි. ඒ කියන්නේ. ඒ කියන්නේ සෝවාන් පුජ්‍යලයට මේ ඥාන හතර තියෙනවා. මේ ඥාන හතර නැත්තම් එයා නියත වශයෙන්ම පෘථග්ජනයි. පෘථග්ජන පුජ්‍යලයට මේ ඥාන හතර ඇත්තෙත් නැහැ. තොර නොලබපු ආර්ය ශ්‍රාවකෙකුත් නැහැ. පැහැදිලිද කියන්නේ? කොහොමද මේක විසඳගන්නේ? අර්ථය කියන්නේ ඵලය. ධම්ම කියන්නේ හේතුව. නිරුක්ති කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට දායාද කළේ මගධ භාෂාවෙන්. එදා මගධෙනි. ඒකට කියන්නේ මාගදී භාෂාව. ඒ මාගදී භාෂාවෙන් දේශනා කරපු වචනේ නිවැරදි අර්ථය දන්නවා. ඒ තමයි නිරුක්ති පටිසම්භිදේ ඥානයි. ඒ ඥාන තුන තුල නිවැරදිව සිත පවතිනවා නම් පටිභාන පටිසම්භිදී ඥානං බුද්ධ ඥානං. දැන් අර්ථය බලමු කොහොමද සිතාර්ථය කියන්නේ ඵලය. සරලව ගන්නවා කනයි ශබ්දයයි නිසා සිතක් හැදෙනවා කියලා මම කියනවා. ඔයාලා කියනවා නම් අහනවා කියලා ওই දෙක ගලපලා බලන්න මොකද්ද හරි කියලා. අහනවද ඇහෙනවද අහගත්තද එහෙම නැත්නම් කනයි ශබ්දය නිසා සිතක් හැදුනද? නිවැරදි ක්‍රියාව නම් කනයි ශබ්දය නිසා සිතක් හැදුවා. අහන කෙනෙක් නෑ. ඇහුණු කෙනෙකුත් නෑ. අහ ගන්න කෙනෙකුත් නෑ. නිස්සත්ත්ව නිච්චීව කිව්වේ ඒකයි. පුච්චලයක් නෑ, සත්‍යයක් නෑ. ඵලය දන්නා වුණවන. ඒ කියන්නේ ඵලය දන්නා වුණවන කියන්නේ ඒ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිත නුවණින් දැක්කා. ආ. එතකොට සත්පුච්චර සංඥාවට මොකද වෙන්නේ? නැති දේ නැති හැටියටම අයින් කරා. තියෙන දේ තියෙන හැටියට ගත්තා. පැහැදිලි වුණ නැද්ද කියප එක? අර්ථය කියන්නේ ඵලය. ඒතර ඵලය තමයි සෝත විඥාණය. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. ඒක හැදුවේ කවුද? කණයි ශබ්දය. මම කියනවා කණයි ශබ්දය ඒක හැදුවේ. ඒතර කණයි ශබ්දයයි නැත්තම් ඒ ඵලය හදන්න බෑ. ඇහිීමේ සිතක් හැදෙනවද බිහිල් පුජ්‍යලට? හැදෙන්නේ එහෙනම් හේතුව. ඒතකොට ධම්මපටිසම්භිදේ ඥානං කියන්නේ හේතුව දන්නා වුණවන. පැහැදිලිද කියන එක? සත්‍යද අසත්‍යද? සත්‍ය, පරම සත්‍ය. දැන් මුලින්ම කිව්වනේ දිවකුත් නැහැ කියලා. රසයකුත් නැහැ කියලා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නේ තියෙන්නේ. එතකොට දැන් රසය දැනගැනීමේ සිතක් නේ හැදෙන්නේ. ඒ හැදෙන්නේ දිවයි රසයයි නිසානේ. රසය දිවේ තියෙනකොටම සිතක් හැදෙනවද නැද්ද? ආහාර ටික එළියෙන් තියලා ඕනතරම් බලන් ඉන්නකෝ රස දැනගැනීමේ සිතක් හැදෙයිද කියලා බලන්න. කවදාවත් හැදෙන්නේ නැහැ. හැදෙනවද? හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ රසය දිවේ තිබ්බ ගමන් ලුණු රස හෝ පැණි රස හෝ කහට රස හෝ තිත්ත රස හෝ ඇඹුල් රස හෝ සනෙන් කියන්න බැරිද? ඒතකොට සිතක් නැහැදුනේ. පැහැදිලිද කියන එක? එතකොට අර්ථය දන්නා වූ අර්ථය දකින්නා වූ නුවණ ඒ කියන්නේ ඵලය. දර ඵලය තමයි රස දැනගැනීමේ සිත. ඒක හැදුව හේතුව <coughs> ධම්මපටිසම්භිදේ ඥාන. ඒ තමයි දිවයි රසය. පැහැදිලිද කියන්නේ? දර රස දැනගැනීමේ සිත ඵලය හේතුව දිවයි රසය. හරිනේ? ඒතොර දිවට මගධි භාෂාවෙන් කියන්නේ ජීවහා කියලා. ජීවහා ජීවහා කියන්නේ දිව. එතකොට මාගදී භාෂාවේ නිවැරදි අර්ථය අපි ගන්න ඕනේ. දැන් මාගදී භාෂාවෙන් දිව නෙමෙයි කියන්නේ මාගදී භාෂාවෙන් කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඒකට තමයි ජීවවා කියන්නේ. අපි කියන්නේ දිව කියලා. ඒකර pāli භාෂාවෙන් ඒ මගදී භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර භාෂාවෙන් තථාගතයන් වහන්සේ කියන්නේ ජීවවා කියලා. අපි කියන්නේ දිව කියලා. මේ දෙකම එකයි. අපි දිව කිව්වහම දන්නා මොකද්ද කියලා. ඒතර මාගදී භාෂාවෙන් ජීවහා කිව්වහම ඒතර මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අපි දිව කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අන්න නිරුක්තිය. ඒ තමයි නිරුක්තිය. පැහැදිලිද? ඒ වචනේ නිවැරදි අර්ථය දන්නවා. එතකොට බාහිර රසය කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒකට කියන්නේ රස රූපය කියලා. රූප, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය. රූපය කියන්නේ භූතයන්ගේ විකාරයට. සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවයටනේ භූත කියන්නේ. සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවය ඒකට තමයි රූප කියන්නේ. දැන් එතකොට රස රූපය. ඒතර බුදුරජාණන් වහන්සේ රස රූපය වශයෙන් මාගදී භාෂාවෙන් දේශනා කරන්නේ සතර මහා ධාතුන්ගේ විකාරයට. පැහැදිලිද කියන එක? දැන් එතකොට රසය කියන්නේ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවයක්ද නැද්ද? විකාර ස්වභාවයක්. එහෙනම් එතකොට අර්ථය දන්නා උනවන. ඒ කියන්නේ ඵලය දන්නා උනවන. දකින්න ඵලය. ඒ කියන්නේ රසය පිළිබඳව දැනගැනීමේ සිත. ඒකනේ ඵලය. ඒ ඵලය හැදුවේ හේතු දෙකයිනේ. දිවයි රසයයිනේ. ධම්මපටිසම්භිදේ ඥාන. ඒතර ජීවහා රූපය හා රස රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එක මාගදී භාෂාවෙන්. එතකොට ඒකේ නිවැරදි අර්ථය දන්නවා අපි දැන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා. හරිද? පැහැදිලිද? ඒ නිරුක්තියයි. ඒ ඒ ඥාන තුන ඒක දැනගන්නා උනුවන එතකොට අර්ථය දන්නා උනුවන ධර්මය දන්නා හේතුව දන්නා උනුවන හා නිරුක්තිය දන්නා උනුවන ඒ ඥාන තුන තුල සිත මනාව විසිරවන්න පුළුවන් නම් පවත්වන්න පුළුවන් නම් පටිභාන පටිසම්භිදේ ඥාන මේක ඕනේ. එයි එතන තියෙන හේතුඵල. හේතුඵල නෙමෙයිද තියෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමෙයිද හේතුඵල? ඇයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මහණෙනි මම නිවන හැර අනිකුත් සියලුම දේවල් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච වෙන බවයි මම දේශනා කරන්නේ. උපකාරයෙන් සකස් වෙච්ච බවයි දේශනා කරන්නේ. හේතුන්ගෙන් සකස් වෙච්ච බවයි මම දේශනා කරන්නේ. ඒක තමයි නිවැරදි. හේතුඵල ධමයක් තියෙන්නේ. අපි තේරෙන භාෂාවෙන් ගන්නවා හේතුඵල කියලා. හේතුව හැදුවොත් ඵලයක් හදනවම තමයි. එහෙනම් එතකොට දිවයි රසයයි හේතු දැන් තේරෙන භාෂාවෙන් කියන්නේ. දිවයි රසයයි හේතු ඵලය රස දැන ගැනීම සිත. හැබැයි ඒ තුනම තුල තියෙන ක්‍රියා තුනක්. ඒ සිතේ ක්‍රියාවක් තියෙනවා ඒ ක්‍රියාව ඇති වෙච්ච සනේ නැති වෙනවා. ආයිත් ඒ රසය දැන ගැනීමේ සිතක් හදන්න නම් ආහාර ටිකක් ආයි තියන්න ඕනේ. නැද්ද? හ්ම්. එතකොට එහෙනම් ඵලය දන්නා වුණානේ. අත්පටිසම්භිදේ ඥාන. එතකොට එතකොට නිවැරදි වෙන්නේ මනසට හේතුඵල. එතකොට දැන් පටිච්ච සමුප්පාදයට ගිහින් බැලුවොත් කර්මයේ ඵලය. ඒක අත්පටිසම්භිදේ ඥාන. දැන් සංස්කාර කියන්නේ අපි ඵලය හැටියට ගමුකෝ. හේතුව අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරා. හරිනේ. එතකොට ධම්මපටිසම්භිදේ ඥානං එහෙනම් මම දන්නවා අවිද්‍යාව නිසා තමයි කර්ම හැදෙන්නේ. එතකොට අවිද්‍යාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ මගදී භාෂාවෙන්. මගදී භාෂාව. එතකොට අවිද්‍යාව කියන එක අපි කොහොමද අපේ භාෂාවෙන් විස්තර කරගන්නේ? දුක්ඛයක් ඥානං. දුක දන්නේ කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකොට දුක්ඛයක් ඥානං කිව්වහම අපි කියන්නේ දුක කියන්නේ අපට දැනෙන අපහසුතාවය. අපහසුතාවයනේ දුක කියන්නේ. එතකොට දුක පිළිබඳව ඥානය. එහෙනම් මේ ඇතිවන කයේ හාසිතේ අපහසුතාවය අපි දන්නවා දුකයි කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට දුක්ඛය ඥාන අවිද්‍යාව හැටියට. එතකොට හේතු අවිද්‍යාව ඵලය සංස්කාර. ඒ කියන්නේ දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ, දුක නැති කිරීම දන්නේ නැහැ, නැති කිරීමේ මාර්ගය දන්නේ නැහැ. පෙර භවය දන්නේ නැහැ, අනාගත භවය දන්නේ නැහැ, පෙර භවය අනාගත භවය දෙකම දන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය ධම්මයේ දන්නේ නැහැ අවිද්‍යාව. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. දැන් අවිද්‍යාවයි විද්‍යාවයි. දැන් දෙකෙන් මොකක්ද ඕනි? විද්‍යාව. එහෙනම් විද්‍යාව එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි මම විද්‍යාව ඉපදුවා. විද්‍යාව උදපාදි කියලා කිව්වද? ඥානං උදපාදි කිව්වා. ඥානය පහළ වුණා කිව්වා. පඤ්ඤා උදපාදි කිව්වා. ආලෝක උදපාදි කිව්වා. දැන් ඇයි සත්‍ය දැකලා නෙමෙයිද කිව්වේ? එහෙනම් දැන් ප්‍රතිසන්දි විඥානේ අපි ගන්නවා ඵලයේ හැටියට. ඒ කියන්නේ දැන් වර්තමාන භවයට ආවේ අපි කර්මයේ ඵලයක් හැටියටනේ. පෙර සංසාරේ කරගත්ත කර්මයේ ඵලයක් හැටියට තමයි අපි වර්තමාන භවයක් උරුම කරගත්තේ. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥාණය. අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික. ඒතොර අපි ආවේ ජලාබුජ. ඒතොර ඒක ඵලය. හරිද? ප්‍රතිසන්දි විඥාණයේ ඵලය. හේතුව කර්ම. අන්න ධම්මපටිසම්භිදේ ඥාන. නිවැරදිව දැක්කා. එතකොට අපි කියමු දැස් අන්ද වෙලා ආවා කියලා. දැන් දැස් අන්ද ස්වභාවය ඒක ඵලයයි. ඒතර අත්පටිසම්භිදේ ඥාන. ඒකට හේතුව මොකද? පෙර භවයේ කාගේ හරි දැස් අන්ද කරා. කර්මය. අන්න හේතුව දැක්කා. ඒතර ධම්මපටිසම්භිදේ ඥාන. ඒතර බුදුරජාණන් වහන්සේ කර්මය කියලා දේශනා කළේ සංස්කාර කියන්නේ කර්මවලට. අපි කියනවා කර්ම කියලා. ତොර තථාගතයන් වහන්සේ දේශනා කරන සංස්කාර කියලා. තොර සංස්කාර කියන එකේ නිවැරදි අර්ථය අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ එයා අර ඇස නැමැති කාගේ හරි දැස්, ඒ කියන්නේ ඒ සතර මහා ධාතුන්ට එයා යම් කිසි හානියක් කළා. පැහැදිලිද කියන්නේ? ඇසට නෙමෙයි හානි කළේ. ඇස නිර්මාණය කරපු ධර්මතාවයන්ටයි හානි කළේ. ඒක තමයි නිවැරදි අර්ථය. ඒ තමයි නිරුක්තිය. පැහැදිලිද කියන එක. එතකොට අත්තපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං පටිභාන පටිසම්භිදේ එතකොට ඵලය දන්නා වුණවන තියෙනවා හේතුව දන්නා වුණවන හා ඒ මාගදී භාෂාවෙන් දේශනා කරලා තියෙන වචනේ නිවැරදි අර්ථය දන්නවා දැන් එතන තියෙන ඥාන තුනක්. ඒ ඥාන තුන තුල සිත පවතිනවා. ඒ කියන්නේ නිවැරදි වූ විඥානය පවතින්නේ. විඥාණයනේ දැනගන්නේ. ඕනම දෙයක් දැනගන්නේ විඥානේ. ඒතොර ඵලය දන්නා වුණොන දැනගත්තේ විඥානේ. හේතුව දැනගත්තේ විඥානේ. භාෂාවේ අර්ථය දැනගත්තේ විඥානේ. එතකොට පටිමහන පටිසම්භිද ඥාන. ඒ ඥාන තුන තුල සිත මනාව පවතිනවා. ඒකට කියනවා පටිමහන පටිසම්භිද ඥාන. ඒ පුච්චලේ සෝවාන්. ඒ පුච්චලේ සෝවාන්. දැන් තවත් අපි ගත්තොත් වේදනාව ඵලය හැටියට ගත්තොත් ස්පර්ශය හේතුවයි. ස්පර්ශයෙන් නැතුව විඳින්න පුළුවන්ද මේ ලෝකේ කාටවත්? බෑ. ඇහෙන් විඳිනවා නම් එහට රූප ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට වේදනාව ඵලය හැටියට ගත්තොත් ඒක අත්පටිසම්භිදී ඥාන. වේදනාව අපි දැක්කා. ඒතර වේදනාවේ හේතුව දකින්න ඕනේ. නිවැරදි වූ හේතුව. නිවැරදි හේතුව තමයි ස්පර්ශය. නිවැරදි හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශය නොනොත් විඳින්න බෑ. එහෙනම් ධම්මපටිසම්භිදේ ඥාන. එතකොට දැන් අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදේ නෙමෙයිද? පිළිවෙල අනුපිළිවෙල නෙමෙයිද අවබෝධ වෙන්නේ? එතකොට ස්පර්ශය දැක්කා හේතුව හැටියට. ඵලය වේදනාව. එතකොට දැන් ස්පර්ශ කියන්නේ මොකද්ද? මාගදී භාෂාවෙන් ගැටීම. ඇහැට රූප ස්පර්ශ වෙන්න ඕනේ, ගැටෙන්න ඕනේ. ඒතර අපි ගන්නවා මේක ගැටීම හැටියට. ඒතර ස්පර්ශය කියන එකේ නිවැරදි අර්ථය ගන්න ඕනේ. ගැටෙනවා. එතකොට දැන් ස්පර්ශය නිසානේ වේදනාව. ඒතර වේදනාව ඵලය. ස්පර්ශය හේතුවයි. පැහැදිලිද කියන්නේ? ඒතර වේදනාව කියන්නේ විඳීම, වින්දනය. අපි විඳිනවා, අපි ගන්නවා සැප වේදනා හැටියට. ශරීරය උස්සලා තිබ්බනම් හොඳ කුසන් පුටුවකින් අඩියක් විතර එරෙන. එතකොට ශරීරය දැන සැප වේදනාව. අපිට යම්කිසි අපේ අරමුණක් ඉටු වුණා. බලාපොරොත්තුවක් ඉටු වුණා. අපි කියමු ආයතනයේ උසස් වීමක් ලැබුණා. එහෙම නැත්නම් විභාගෙන් පාස්. දැන් ඒක කොහාට දැනෙන්නේ? සිතට. ඒක වේදනාවක්. ඒ වේදනාව සොම්නස්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සොම්නස් වේදනා. දුක් වේදනා. සුඛ වේදනා. ඒතර සුඛ වේදනාව කියනකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. සුඛ කියන්නේ සැප. දුක කියන්නේ දුක. දැන් දුක් වේදනාවක් තියෙනවද? කයි තියෙනවා. අතක් උස්සන්න බැරි නම් දුක් වේදනානේ. දනිස නවන්න බැරි නම් දුක් වේදනා. නැද්ද? බෙල්ල උදේට නැගිට්ටා බෙල්ල හරව ගන්න බැරි නම් දුක් වේදනා. දැන් තියෙනවනේ. ඒතර දෝමනස් වේදනා තියෙනවා. අරමුණු කඩ වුණා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ දෝමනස් වේදනා හැටියට. ඒතර අපි දැනගන්න ඕනේ සිතේ අපහසුතාවය. පැහැදිලිද කියන්නේ? දෝමනස් කියන්නේ සිතේ අපහසුතාවය. අපි කැමති සිත පහසෙන් පවත්තන්න. එනස් සුඛ සෝමනස්සය යෝනේ. ඒ කියන්නේ සැප හා සොම්නස්. හැබැයි ඒක ලබන්න පින් කළා තියෙනවානේ. නිකන් ලැබෙන්නේ නැහැ. සැප කියන එක නිකන් ලැබෙන්නේ නැහැ. සොම්නස් කියන එක නිකන් ලැබෙන්නේත් නැහැ. ඒකට පින් කළා තියෙනවා. කුසල් කළා තියෙනවා. එතකොට හේතුව දන්නා නුවණ හා ඵලය දන්න. ඒතර ඵලය දන්නා නුවණට කිව්වා අත්පටිසම්භිදේ ඥානං හේතුව නිවැරදිව දකිනවා නම් ඒක ධම්මපටිසම්භිදේ ඥානං. එතකොට පස්ස වේදනා කියන ඒ වචන දෙකේ නිවැරදි අර්ථය ගන්න ඕනේ. පස්ස කියන්නේ ගැටෙන එක. වේදනාව කියන්නේ විඳින එක. නිවැරදි අර්ථය ගන්න එක තමයි නිරුක්තිය. එතකොට ඒ ඥාන තුනක් එතන තියෙනවා. ඒ ඥාන තුන තුල සිත මනාව පවතින. එතකොට හේතුඵල දකින්නේ. හේතුඵල නෙමෙයි දකින්නේ. ඒතර තණ්හාව ඵලයේ හැටියට ගත්තොත් හේතුව වේදනාව. වේදනාපච්චය තණ්හා. උපාදානයේ ඵලයේ හැටියට ගත්තොත් තණ්හාව හේතුවයි. පැහැදිලිද කියන එක? නාම රූප ඵලයේ හැටියට ගත්තොත් ප්‍රතිසන්දි විඥානයේ හේතුවයි. දරන් ආයතන ඵලයේ හැටියට ගත්තොත් හේතුව නාම රූපයි. නාම රූපච්ච සලආයතන. හේතු අයින් කළොත් ඵලයේ වැටෙනවද? වැටෙනවා. ඒ විඳින්න නැත්නම් ඇලෙන්නේ නැහැ. විඳින තැන ඇලෙන්නේ. විඳින්න ස්පර්ශයක් ඕනේ. දැන් එතකොට දැන් හේතුව නැත්තම් ඵලය හදන්න දැන් හේතුඵල නෙමෙයිද මේ සියල්ලම තියෙන්නේ? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. එහෙනම් මේ ඥාන අට. ඒතර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. දැන් පෙන්වනේ. හ්ම්. ඒතර අත්ත පරිසම්බිදේ ඥාන, ධම්ම පරිසම්බිදේ ඥාන, නිරුක්ති පරිසම්බිදේ ඥාන, පටිභාන පරිසම්බිදේ ඥාන මේ ඥාන හතරත් උත්සාහ කරන්න පුළුවන්. එදාට පෘථග්ජන ස්වභාවයෙන් මිදෙනවා ආර්ය භාවයට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලෙන් නැහැ. ඒ කියන්නේ සෑම ආර්ය පුජ්‍යලෙක් මේ ඥාන හතර උපදවලා තියෙනවා. ඒතර මේ ඥාන හතර කිසිගනු පෘථග්ජන නම් මේ ඥාන හතර නැහැ. ඒ කියන්නේ පෘථග්ජන පුජ්‍යලයට මේ ඥාන හතර නැහැ. එහෙනම් එයාලා ලබලා නැහැ. ඒක කියන්නේ පෘථග්ජනයි. දැන් අපිට අපි පෘථග්ජනයි තාම. නේ. එහෙනම් ආර්ය භාවයට එන්න ඕනේ. ආර්ය භාවයට එන්න නම් එතකොට චතුරාර්ය සත්‍ය දැකලා ඉන්නේ. හේතුඵල එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය තමයි හේතුඵල. අනිත් සියල්ල එතකොට නිවන හැර සියල්ලම හටගන්නේ හේතුන්ගෙන්. ඉතින් අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? ඉතින් ධර්ම දේශනාව අවසන් කරන කාලය අවසන්. පැහැදිලි. පුළුවන්. හැබැයි උත්සාහ කරන්න. හැබැයි ඒකට සීහා මනා නුවණ ඒ දෙන්නත් එක්ක තමයි යන්න වෙන්නේ. ඒ දෙන්නම මග තියලා හැමනම් යන්න බෑ. සීය. අද සීය. ඒකට කියන්නේ සම්මා සතිය. ତර යෝනිසෝ මනස මනා නුවණ. ඒ කියන්නේ ධම්මවිචි සම්බෝධියංගය. මනා නුවණ යෝනිසෝ මනසිකාරය. ප්‍රඥාව. සමාධිට්ඨිය. නිවැරදි දර්ශනය. දැන් එතකොට හේතු අයින් කරන්න ඕනේ නේ. හේතු අයින් කරන්න ඕනේ අනිවාර්යෙන්. අපි හේතු හදනවා. හේතු හදලා දුකෙන් මිදීමේ මගක් හොයනවා. ආශ්‍රව හදලා දුකෙන් මිදෙන මගක් හොයනවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආශ්‍රව අයින් කරන්නකො. ඒතකොට දුකෙන් මිදිනවා. එහෙනම් දුක කියන තැන හේතුව, ඒතරම හේතුව තියෙන්නේ. පැහැදිලිද කියන්නේ?